පටිච්චසමුප්පාද ධම්ම චක්‍රය ආත්ම තුනකට සම්බන්ධ වෙලා විස්තර කරන ආකාරය ඉදිරිපත් කළේ. ඒක ගැන වචනයක් දෙකක් කතා කරනවා නම් සාමාන්‍ය පටිච්චසමුප්පාද ධර්මයේ විස්තර කරනකොට ගිය ආත්මයයි මේ ආත්මයයි මතු ආත්මයයි කියලා ආත්ම තුනකට සම්බන්ධ කරලා විස්තර කරන ක්‍රමයක් තියෙනවා. ඒක සාමාන්‍ය සරල ක්‍රමයක්. ඒ අනුව ගිය ආත්මයේ අපේ සංස්කාර කුසල කුසල කර්ම සංස්කාර රැස් කළා. ඒ කුසල අකුසල කර්ම සංස්කාර රැස් කිරීමට හේතුනේ අපගේ සිත තුළ තියෙන අවිද්‍යාව. ඒක නිසා ඒ අවිද්‍යාව පාදක වෙලා කුසල අකුසල කර්ම රැස් කරපු බැවින් ඒ ආත්මයේ මැරෙන මොහොතේදී මේ කුසල අකුසල කර්ම අපට සිහිපත් වුණා. ඒ සංස්කාර සිහිපත් වෙච්ච නිසා ප්‍රතිසංවි විඥානේ මේ ආත්මයේදී පහළ වුණා. ඉස්සලම් අවුස් පහළෝ සිට ඒ ප්‍රතිසන්ද විඥානේ පහළ වෙච්ච නිසා ඒක ඒ හා සම්බන්ධවම රූප ධර්ම ඇති වුණා. මේ ප්‍රතිසන්ද විඥානයයි රූපයි දෙකම තිබුණා. ඒ නාම රූප නිසා ඒවා දික්කිතින් දිගින් දිගට දිනු වේ දිනු යාම තුලින් ඇහ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන්ගේ පහළ වීම, මනසේ පහළ වීම සිදු වෙන සලායතන. මේ සලායතන නිසා ස්පර්ශයන් පහළ වීමත්, ඒ ස්පර්ශයන් නිසා වේදනා ඇතිවීමත්, වේදනා නිසා තණ්හා, උපාදාන ආදී ධර්මයන් පහළ වීමත්, ඒ උපාදානයන් නිසාම කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයකින් ලබන කර්ම භව රැස්වීමත් ඒ කර්ම භව නැවත මේ මරණ මොහොතේදී මේ ජීවිතයේදී සිහිපත් වීම නිසා අනාගතේ භවයේ නැවත ජාතියගෙන දිමින් ජරා ව්‍යාධි ආදී දුක් ලබා දෙන බව ඒ ආත්ම තුනකට සම්බන්ධ කරන පටිච්චසම්පාදයේ විස්තර කරනකොට සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන ලබන්නේ. ඒතකොට ඒ කතාව තමයි අපි එදා ප්‍රකාශ කළේ. අද ප්‍රකාශ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයේ තුළදීම ක්‍රියාත්මක කරන ආකාරය. මේක තමයි වැදගත් වන්නේ. අර කලින් කියපු එක සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට කියන්නේ තරම් ප්‍රඥාවක් නැති කෙනෙකුට වස් තේරුම් ගත හැකි කරුණක්. දැන් මේ ජීවිතයේදී පටිච්චසමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක කරනවා කියන එකෙන් අදහස් කරනු ලබන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාම දක්වන ආකාරය. කියන්නේ පංචස්කන්ධ ධර්මයන් නැවත ඇති වෙනවා නැවත නැති වෙනවා අලුත් භවයක හෝ මේ භවයේදීම නැවත ආයෙත් ඇති වෙනවා ආයෙත් නැති වෙනවා මේ විදිහට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමින් නැතිවීම යන පරම්පරාවට තමයි සංසාරය කියන්නේ මේක ක්‍රියාත්මක වන ආකාරය තමයි පරිසම්පාද ධර්මයේ තුලින් විස්තර කරන ලබන්නේ එතකොට මේ ජීවිතයේදී පටිච්චසම්පාද ධර්මයේ ක්‍රියාත්මක වීම දකින්නට පහසුවෙන් පුළුවන්කම ලැබෙනවා. මේ අසකන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය වලට සම්බන්ධ කරලා ඒ ඒ ඉන්ද්‍රියන්ට අරමුණු ආවට පස්සෙ මේ ධම්ම චක්‍රය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගතොත්. දැන් උදාහරණයක් වශයෙන් ගියමු අපේ ඇහැට රූපයක් දැක්කහම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා. කනට ශබ්දයක් ඇසුනහම පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. ඒ වගේම තමයි නාසයට ගඳ සුවඳ, දිවට රස, කායට ස්පර්ශ, මනසට විවිධ ධම්මාරම්මන හමු වුණාට පස්සෙව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ජනිත වීම සිදු වෙනවා. ඒකට මේක උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි හිතමු ඇහැට රූපයක් දැක්කා. ඒ රූපේ දැක්කාට පස්සේ ඇහැයි රූපේ ගැටීම නිසා දක්ුණ්ඩ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ අනුව චක්කු විඥානය පහළ වෙනවා. මේක විඥානස්කන්ධයේ ඇතිවීම. ඇහැට රූපේ පෙන්වන්න පස්සේ විඥානස්කන්ධය පහළ වෙනවා. එතකොට ඇහැට රූපේ පෙන්ලා විඥානය ඇති වුණාට පස්සේ මේ රූපය අපි හඳුනා ගන්නවා. ආසවල් පිනා ආසවල් දේ ආසවල් පාට උස්සමාස ලස්සන කැට ආදී විවිධ ආකාරයෙන් ඒක අපි හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම සිදු වෙනකොට සංඥා ස්කන්ධය අපගේ සිත තුළ ඇති වෙනවා එතකොට ඇහැට පෙනෙන රූපය ඒ ආකාරයෙන් හඳුනාගත්තාට පසුව ඒ සංඥාව තුළින් ඇති කරගත් සංඥාවට අනුකූල වන පරිදි වේදනාවක් ඇති වෙනවා ඒ කියන්නේ ඒක හොඳයි ලස්සනයි මිහිරි ආදී වශයෙන් අපේ රූප මේ 10ට තෙන ලද රූපයෙන් හඳුනා ගන්නා නම් සුඛ වේදනාව ඒක නරකයි දුෂ්ටයි ආදී වශයෙන් හිතුවා නම් දුක් වේදනාව මදහත් ආකාරයෙන් අපේ රූපය දකින්න ලද රූපයෙන් හඳුනා ගන්නා නම් මදහත් වේදනාව එතකොට සැප දුක් මැදහත් ගන්න වේදනා තුන අතුරින් පවර වේදනාවක් හෝ ඒ සංඥාව තුළ නිසා ඇතිවන්නට පුළුවන්. යම් සංජානාති ඊතම් වේදේති කියලා ඒ පාඩිය අපිට කියන්නත් පුළුවන්. යමක් හඳුනාගත්තා නම් මේක අපේ බිඳින් බිඳින තත්ත්වය බිඳින ධර්මයක් බවට පත් කරගන්නවා. එතකොට යම් වේදේති තම් සංජානාති කියලා ඔක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. අපි යමක් විඳිනවා නම් සැප දුක් මදහස් අනුව ඒ සැප දුක් මදහස් අනුව විඳින අරමුණ නැවත නැවත අපි හඳුනා ගැනීමකුත් ඇති කරගන්නවා. වේදනාව නිසා. උදාහරණ වශයෙන් සුඛ වේදනාවක් නම් දකින්න ලද රූපය තුළින් ඇතිවන්නේ ඒ සුඛ වේදනාව නිසා මේ රූපේ තවත් ආකාරයෙන් තවත් හොඳයි තවත් ලස්සනයි අතන හොඳයි මෙතන හොඳයි ආදී විවිධ ආකාරයෙන් මේක ලස්සන දර්ශනයක් මේක සාමාන්‍ය හොඳයි ආදී සාන්තයි නිසලයි ඕන ආකාරයකින් ඒක පිළිබඳ නැවත නැවත සංඥා පහළවන්නත් පුළුවන් එතකොට මේ සංඥා සහ මේ වේදනා කියන දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් පවත්නා ධර්මතා දෙකක්. මේ ධර්මතාවන් දෙකම සංඥා ස්කන්ධය සහ සංස්කාර මේ වේදනා ස්කන්ධය කියන ස්කන්ධ දෙකම මේ විදිහට ඇයට රූපයක් වෙනීම නිසා ඇති වෙනවා. මේක මේ විදිහට වේදනාවක් ඇති වුණාට පස්සෙ ඒ වේදනාවට අනුකූල වන ආකාරයෙන් සිත තුළ සංස්කාර සිතවිලි ගැනීමක් සිදුවනවා. ඒ සිතවිලි ගැනීම බොහෝ විට සංඥාවට හා වේදනාවට අනුකූල වන පරිදි සිදුවනවා. ඒ ඇහැට පෙනෙන ලද රූපය අපි හොඳ එකක් ලස්සන එකක් ආදී වශයෙන් ගත්තොත් මගේ එකක් මම ආදරය කරන දෙයක් ආදරය කරන කෙනෙක් ආදී වශයෙන් ගත්තොත් ඇති වෙන සංස්කාර වෙන ඒ වගේම අපි මේක අපේ හතුරෙක් නරක දෙයක් අපි අප්‍රිය කරන දෙයක් කියලා අපි ඇහැට පෙනෙන ලද අරමුණ හඳුනා ගත්තා නම් ඒ පිළිබඳ වේදනාව ඇති කරගත්තා නම් ඒ තුළින් ඇතිවන චිත්ත සංස්කාර වෙනයි. එතකොට අර හඳුනාගත් සංඥාවට සහ ඒ නිසා පහළ වූ වේදනාව කියන කරුණු දෙකටම අනුකූල වන පරිදි අපේ සිත තුළ සිටිවිලි ධම්ම ගලනවා. ඒ සිටිවිලි ධම්ම ගැලීම චිත්ත සංස්කාර ඒ චිත්ත සංස්කාර නිසාම අපේ වචන වලින් ඔය දේවල් කියන්න පුළුවන්. වචී සංස්කාර. කියන්නේ ඒක ලස්සනයි, ඒක හොඳයි, ඒක කැතයි ආදී විවිධ ආකාරයෙන් වචී සංස්කාර පිටට ගන්න පුළුවන්. නැත්නම් අපගේ සිත තුළින් කාය කය තුළින් කායික ක්‍රියා සිදු කරන්නට පුළුවන්. ඒ දකින්න ලද රූපේ පිළිබඳව විවිධ කායික ක්‍රියා සිදු කරන්න පුළුවන්. ඒ රූපේ ළඟට යෑමක් නැත්නම් රූපේ අත ගෑමක් නැත්නම් මලක් වගේ දැනනම් කඩා ගැනීම ආදී විවිධ දේවල් අපේ ඒ ඇහැට දැනෙන රූපය නිසා කායික ක්‍රියා සිදු කරනවා. එතකොට කාය සංස්කාර සිදු වෙනවා. ඊට අමතරව සිත තුළින් චිත්ත සංස්කාර සිතවිලි නිකම්ම ගැලීමක සිදුවෙනවා. මේ විදිහට ඇහැට පෙනෙන රූපය තුළින් ඔය කියන ලද සංස්කාර ස්කන්ධයත් ඇති වෙනවා. දැන් මේ දක්වා අපි කිව්වේ ඇහැට රූපය පෙනුනට පස්සේ විඥානස්කන්ධය පහළ වෙනවා, වේදන සංඥාස්කන්ධය ඇති වෙනවා, සංස්නේ වගේම වේදනාස්කන්ධය ජනිත වෙනවා, සංස්කාර ගලන්නට පටන් ගන්නවා, සංස්කාර සංස්කාරස්කන්ධය ඇතිවීමක් පහළ වෙනවා. මේවා ඇති වෙනකොට මේ සිතට අනුකූලව අපගේ ශරීරයේ රූප කොටස් වෙනස් වීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන රූප කොටස් වෙනවා, වෙනස් වෙනවා, උපදිනවා, පහළ වෙනවා, නැති වෙනවා. ප්‍රධාන වශයෙන් හේතු හතරක් මත. කර්මය මත, සිත මත, ඊත්තු මස, ආහාර මත. කර්ම, චිත්ත, ඊත්තු, ආහාර. ආ කියන්නේ ශීත උෂ්ණ වේලාවට අපේ ඇඟ වෙනස් වෙනවා. සීතල වේලාවට තියෙන ඇඟේ තත්ත්වය නෙවෙයි උෂ්ණ වේලාවට ඒ වගේම කර්මයට අනුව අපේ රූප කලාප වෙනස් වෙනවා ඒ වගේම ආහාර මත අපගේ ඇඟේ තියෙන රූප ශෛලයන් වෙනස් වෙනවා ඒ වගේම අපගේ සිත මත දැන් අපි සීනහා වෙනකොට ලස්සනවට තියෙනවා අපේ මුහුණ ප්‍රබෝධමත් ඒ වගේම අපිට තරහ ගිහිල්ලා ප්‍රකෝප වුණාට පස්සේ අපේ මුහුණ කළු පාටයි අඳුරුයි මේ තත්ත්වය උද්ගත වුණේ අර චිත්තජ රූප සිතින් පහළ රූප නිසා එතකොට ඇහැට පෙනෙන මේ රූපය අරමුණු කරගෙන අර කලින් කියනවාද නාම ධර්ම පහළ වෙනකොට ඒ නාම ධර්ම පාදක කරගෙන ඒ චිත්තජ රූප සමාගයේ ශරීරය තුළ ඇතිවෙන නිසා එතන රූපස්කන්ධයේ පහළවීමකුත් තියෙනවා. එතකොට ඇහැ රූපය ඒ ඇහැට පෙනෙන රූප රූපාරම්මන රූපය ඊට අමතරව මේ නාම ධර්ම නිසා පහළන රූප මේ ඔක්කොම රූපස්කන්ධයේ ඇතිවීම මෙන්න මේ විදිහට ඇහැට පෙනෙන රූපයක් දකින විට අපි අපගේ సంతාණය තුළ අපගේ පංචස්කන්ධ රූපයේ තුළ මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේ ආකාරයෙන්මයි කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ සහ මනසට හමු වන විවිධ ධර්මාරම්මන. මේ හැම අවස්ථාවකදීම පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. දැන් අපි තව මේක පැහැදිලි කරන්න අපි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා මේ අය ධර්මයේ ශ්‍රවණය කරනකොට මම මේ ශබ්ද පිට කරනවා මේ ශබ්ද තරංග ගිහිලා මේ අයගේ කම්බරේ වදිනවා කම්බරේ කම්පණය වෙනවා යටි කටට යටි කනට ඒක වැදෙනවා යටි කන තුළින් ඒ ක්‍රිෂ්ණාව පද්ධතිය තුළින් මොළයට යනවා මොළයේ විද්‍යුත් තරංග ජනනය වෙනවා ඒ විද්‍යුත් තරංග දැනීමක් බවට පරිවර්තනය වෙනවා මේ ක්‍රියාවලියේදී ඔක්කොම මේවා රූප කාමයේ මනස හිතකන ශබ්ද ශබ්ද රූප වශයෙන් හඳුන්වන්නේ හේතුව ශබ්දයක් ජනිත වන්නේ පඨවි ආදී මූල ධාතු හතර එකට ගැටීම නිසා හෝ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර තුලින් යම්කිසි වායෝ වායෝ ධාතුවක් පිටවීම තුලින් එම නිසා ඒවට කියන උපාදාය රූප කියලා. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා හටගත් රූප. එතකොට මේ ශබ්දයක් රූපයක් මේ ආගේ කන සහ කන සම්බන්ධ ඕසේසු ක්‍රියාවලියන් ඔක්කොම මොලේ සහ සම්බන්ධ ඔක්කොම දේවල් රූප. එතකොට මෙතන රූපස්කන්ධයක තිබීම පහළ වීමක් තියෙනවා. මේ කනට ශබ්දය ගිහිල්ලා වැදුනාට පස්සේ සෝත විඥානය ඇති වෙනවානේ. එතකොට විඥාන ස්කන්ධය ඇති වෙනවා. මේ ශබ්දය හඳුනා ගන්නවා මේ කියන්නේ මේකයි මේ කියන්නේ මේකයි කියලා හඳුනා ගැනීමක් ඇති වෙනවා සංඥා ස්කන්ධයේ පහළ වීම ඒකට අපි කියන්නේ. එතකොට ඒ සංඥාවේ මේ කියන ශබ්ද හඳුනාගත්තාට පසුව ඒ පිළිබඳ වේදනාවක් ඇතිවෙනවා. මේ අයගේ සිත තුළ මේ වේදාවට උපේක්ෂිත වේදනාවක් සමහර විට බොහෝ විට ඇතිවන්නත් පුළුවන්. ඒ උපේක්ෂා වේදනාව තියෙන වේදනා ස්කන්ධේ. මේ ශබ්ද පිළිබඳ කියන අර්ථයේ තේරුම් ගැනීමේදී සිතවිලි මනෝ සංස්කාර ජනිත වෙනවා. ඒක නිසා සංස්කාර ස්කන්ධයක් ඇති වෙනවා. මේ කියන විදිහට මේ ශබ්දේ ධර්මයේ අහන විට විඥාන ස්කන්ධය ඇති වුණා, සංඥා ස්කන්ධය පහළ වුණා, වේදනා ස්කන්ධය ජනිත වූවා, ඊට අමතරව සංස්කාර ස්කන්ධයත් ඇති වුණා. මේ ආකාරයෙන් මේ නාම ධර්මයන් පහළවනකොට ඒ නාම ධර්මයන් හා සංපයුක්තවම ඒහා බැඳීම උපදිනවා චිත්තජ රූප. එතකොට අර කණයි ශබ්දයයි රූප වලට අමතරව මේ චිත්තජ රූපත් ආවට පස්සේ රූපස්කන්ධයක පහළින්ම තියෙනවා. මෙන්න මෙතන එතකොට පංචස්කන්ධයක්ම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යාමක් තමයි මේ අවස්ථාවේදී සිදුවන්නේ. දැන් මේක මේ ඇයට සමාධිමත් හිතක් නැත්නම් සමහර විට තේරුම් ගන්නට අපහසු ඇති. මම මේ කියන කතාවේ සත්‍යතාවය පෙන්වන්න ගන්න මම කියනවා මම ඉස්සර කාලේදී දැන් මම ඉස්සර කෙනෙක් සමග කතා කරනකොට මම අපේ ඇඟේ තියෙන රූප කලාප වෙනස් වෙන හැටි දැක දැක දැක දැක කතා කරන්න පුරුදු වෙලා හිටියා. අපි පිට කරන සෑම ශබ්ද තරංගයක් තුළින් වෙන කෙනෙක් පිට කරන සෑම ශබ්දයක් තුළින්ම අපගේ රූප කම්පණයකටපත් වෙන රූප සෙල වෙනවා රූප ভাইබ්‍රේට් වෙනවා එතකොට ඒක ඇති වෙනව පවතිනව නැති වෙලා මේක අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ රූපස්කන්ධේ මේ විදිහට බාහිර ශබ්දයක් වලින් පවා වෙනස් වෙනවා කියලා. ඒ රූපේ නිසා බාහිර ශබ්ද රූපේ නිසා තමාගේ සිත මේ ආකාරයෙන් වෙනස් වෙනවා කියලා දකින්නට පුළුවන් සත්‍යය දෙනවා. මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් කනට ශබ්දයක් ඇසුනාට පස්සෙ ඇති වෙමින් පැවතීමින් නැති වෙමින් යනවා. මේ විදිහට තමයි නාසයට මේ විදිහට තමයි දිවට, මේ විදිහටමයි කයට, මේ විදිහටමයි මනසට. ඒ අනුසාරයෙන් මේ ආයත සිතා ගන්නට පුළුවන් වෙන්නට ඕන මේ මේ ආයතන 6 හා සම්බන්ධව මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් ඇති වෙනවා කියන්නේ. මේක ඉදින්දා ජීවිතයේදී ක්‍රියාත්මක වන දෙයක්. දැන් අපි මේ පටිච්චසම්පාදයේ ඉඳලා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය කියන්නට හදන්නේ. එතකොට මේ අපේ ඇහැ තිබුණු පමණින් ඒක චක්ක චක්කු ආයතනෙ වෙන්නේ. චක්කු ආයතන කියන වචන දෙක තුනම චක්ඛායතනය කියලා කියන්නේ ආයතනයක් බවට පත්වන්නේ. ආයතනයක් බවට පත්වන්නට නම් ඒ කියන්නේ ඇහැ ඉන්ද්‍රියක් පමණයි කන ඉන්ද්‍රියක් පමණයි නාසය ඉන්ද්‍රියක් පමණයි මේවා ආයතනයක් බවට පත්වන්නට නම් ඒකට අරමුණක් හමුවන්නට ඕන අරමුණ හමු වෙලා ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන ඒ පිළිබඳ ඒක ආයතනයක් බවට පත්වන්නේ ඒ හමුවන අරමුණු පිළිබඳ විවිධ නාම සංස්කාර ධර්ම ගලන්නට පටන් ගන්නට ඕන එතකොට තමයි ඒක ආයතන බවට පත්වන්නේ දැන් මේ අයගේ නාසය මෙතන තිබුණාට ඒක දහනින්දිය පමණයි. ඒ නාසයේ තියෙන ගහන ආයතනයක් බවට පත් වෙන්නේ මොකද නාසය හා සම්බන්ධව ගඳ සුවඳ ඇවිල්ලා සිටිවිලි පහළ වීමක් නැහැ. මේ කන් ඇස් දෙක වහගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් චක්ඛායතනෙ මේ ඇගේ සිත තුළ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද ඇහැට රූප දර්ශනය නොවන නිසා. නමුත් මේ ඇගේ සිත තුළ දැන් මේ සෝතේ ගිහිලා ශබ්දේ වදින නිසා සෝතායතනෙ ක්‍රියාත්මක වෙනවා. එතකොට ආයතන බවට පත්වන්නට නම් යම්කිසි ඉන්ද්‍රියක් ඒ හමුවන හමුවන අරමුණු පිළිබඳව ඒ කියන්නේ ඒ ඒ ඉන්ද්‍රයන් හමුවන හමුවන අරමුණු පිළිබඳව යම් කිසි සිතිවිලි බලා යාමක් නාම ධර්ම පහළ වීමක් සිදුවන්නට ඕන. එතකොට තමයි ඒක ආය සැකයක් වෙන බවට පත්වන්නේ. ආයතන කියන වචනේ මේ අය දන්නවනේ ධම්මායතනය, කලායතනය වැනි අර්ථ මේ සිංහලෙන්ත් අපි පාවිච්චි කරන යම් කිසි දෙයක් රැඳී පවතින තැන, නැත්නම් ඒවත් තිබෙන තැන, බෙදා හරින තැන කියන එක. මෙතන අපි චක්කායතනය කියන්නේ මේ සංස්කාර ගමන දිග්ගැස්සීමට හේතුපාදක වන සංස්කාර ධර්ම ගණිත වන ස්ථානයේ, රැස් වන ස්ථානයේ, ඒකරාශී වන ස්ථානයේ කියන අරුතින් තමයි, අර්ථයෙන් තමයි අපි මේ ඇහැට චක්කායතනය කියන්නේ කනට සෝදායතනය ආදී වශයෙන් කියන්නේ. එතකොට අපි නාම රූපච්ඡා සලආයතනං කියලා පටිච්චසමුප්පාද ධර්මයේදී කියවනේ. දැන් අපි මේ පටන් ගන්න මේ සලආයතන කියන කතාවෙන්. එතකොට මේ සලආයතන தත්ය නිකන් ඉන්ද්‍රිය තිබූ පමණින්ම කියන්නේ ඒ කියන්නේ පස්සේකුගේ ඉන්ද්‍රියන් තිබූ පමණින්ම ආයතන බවට පරිවර්තනය වෙන්නේ නැති බව දැන් මෙයාට තේරෙන්නට ඕන. එතකොට මේ ආයතන බවට පස්වන්නට නම් නාම රූප තිබෙන්නට ඕන. ඒ කියන්නේ ඇහැ සියලු සත්‍යයන් හොඳට දැනෙන සත්‍යයන් නැත්නම් ඇහැ අන්ධ කෙනෙක් නම් අවදාවත් බහැට රූපම ඉල ඒ පිළිබඳ සිතවිලි රූප පිළිබඳ සිතවිලි ඇතිවන්නට බෑ ඇහැ අසුරු කරගෙන මනසින් රූප පිළිබඳ සිතවිලි ඇතිවන්නට පුළුවන් එතකොට ඒක මන ආයතනයක් වෙනවා චක්කායතනයක් නෙවෙයි ඒක නිසා කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් ඒ වගේම කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් සෝත ආයතනයක් ඒ පුද්ගලයාගේ සිත තුළ ඇතිවන්නට බෑ එම නිසා මේ ආයතන ඇතිවීමට හේතුවක් තියෙනවා ඒ හේතුව මොකද්ද? ඒ හේතුව තමයි නාම රූප දෙක තියෙන්නට ඕනේ. නාමයකුත් තියෙන්නට ඕනේ, රූපයකුත් තියෙන්නට ඕනේ. නාම රූප පත්‍ය සලආයතනම් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා. පටිච්චසමුපාදය විස්තර කරනකොට. එතකොට මෙතන අපි උදාහරණයක් කියමු. කෙනෙක් දැන් මෙතන නිින්ද ගියා. මේ බහන අහගෙන ඉන්නකම් තමයි. එයාට මේ සක්කන තියෙනවා කියවි කන. මේ ශබ්දත් පිට වෙනවා. ශබ්ද ගිහිල්ලා ශබ්ද තනං කනෙත් වදිනවා. ඒ ක්‍රියාවලිය සිදු වුණාට එයාට ඇහෙන්නේ නැහැ. මොකද සිත අකර්මණ්‍ය භාවයට පත් වෙලා සාමාන්‍ය පොත්වල දක්වන භාවාංග ගත වෙලා නිින්දට වැටිලා. ඒක නිසා ඔහුට ඇසීමක් නැහෙනි. ක්‍රියාශීලී මනසක් නැති නිසා කන තිබුණා, ශබ්ද තිබුණා, ශබ්ද ගිහිලා වැදුණා ඒවා ඇහෙන්නේ නැහැ ඔහුට. දැන් නිදාගෙන ඉන්න කෙනෙකුට මඳුරේ කෑවට කය තියෙනවා, වඳුර එනවා, කනවා, ස්පර්ශ වෙනවා, ඒකේ දුක් වේදනාව කොහොමද තේරෙන්නේ? තදින් නිින්ද ගිහිල්ලා. මොකද ක්‍රියාශීලී මනසක් ක්‍රියාත්මක වූ මනසක් නැහැ නින්ද නින්දෝකගත මනසක් තියෙන භවංග සිත කියලා අපි ඒකට කියනවා භවංග සිතක් පවතින ඒක නිසා සිතේ පැවැත්ම අවශ්‍යයි මේ ආයතන බහක් පරිවර්තනය වෙන සිත පමණක් තිබුණාට බෑනේ අපි හිතමු ඇස් දෙකම ඇස් දෙකම තියෙනවා කන් ඇහෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා උන්ට අහන්න ඕන තරම් ශක්තිය තිබුණත් ඕනකම තිබුණත් අවශ්‍යතාවය තිබුණත් කනේ නියම වන්දමින් ඇහිීමේ සත්‍යය ක්‍රියාත්මක නොවන නිසා කනහා සම්බන්ධ ස්නායුවක් නැත්නම් මැරිලා ඉතින් මොකක් හරි හේතුවක් නිසා අර ඇසීම ඔහුට ඇසෙන්නේ නැහැ. එතකොට ඔහුගේ සිත තිබුණාට බෑ. ඒ අහන්නට ඕනේ කියන අදහස තිබුණාට බෑ අහන්නට කනක් අවශ්‍ය වෙන. එතකොට කන රූපයක්, සිතේ ක්‍රියාවලිය ක්‍රියාත්මක එක නාමයක්. මේ නාම රූප ධර්මතා දෙකම අවශ්‍යයි ආයතන භාවයට මේ ඉන්ද්‍රියම් පරිවර්තනය වීමට. එතකොට දැන් නාම රූපපත්‍ය සලආයතන වුණා. මේ සලආයතනේ වෙන්නේ ඇයි? ඒ කියන්නේ ඇහැට රූපයක් පෙන්වන්නට පස්සේ මේ විදිහට ආයතන ගැලීමක් සිදුවන්නේ ඇයි? ඒ කියන්නේ සංස්කාර, චිත්ත සංස්කාර ධර්ම ජනනය වීමක් සිදුවන්නේ කුමක් නිසාද කියන කාරණයි මම මේ අහන්නේ. දැන් අපි හිතමු කෙනෙකුට ඇහැට රූපයක් දැක්කා රූපය දැක්කාට පස්සේ මේක හොඳයි ලස්සනයි මිහිරි ගැහැණි පිළිමේ විවිධාකාරයෙන් ඒක අපි ගන්නවා අද ඒක රහස්සෝ කෙනෙකුත් මේ ඇහැට රූපේ දකිනවා. දැක්කද පස්සේ ඔහුගේ සිත තුළ කිසිම හැඟීමක් නැහැ කිසිම සංඥාවක් නැහැ දැකීම දැකීම මාත්‍රෙන් නවතිනවා. දිත්තේ දිත්තමස්සම් භවිෂ්‍යති කියලා බුදුහාමුදුරුවෝකට කියන්නේ. අහනවා ශබ්ද Tamanට ඕනේ නම් ඒ පිළිබඳ සිතේලි පවත්වන්නට පුළුවන් નિરાයාසයෙන්ම කිසිම සිතෙවිල්ලක් රහතෝ කෙනෙකුගේ සිත තුළින් ගලන්නේ සිත නිසලව පවතිනවා ඒක නිසා ශබ්දෝය ඇසීමද සුතේ සතමත්තම් භවිෂති ඇසීම මාත්‍රෙම නවතිනවා අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමයි ඒ අරමුණු හාවට පස්සේ ඇසීම මාත්‍රෙන් දැනීම මාත්‍රෙන් නවතිනවා ඒ පිළිබඳ සිතවිලි ගැලීමක් සිදුවන්නේ සාමාන්‍යයෙන් රහත් වූ කෙනෙකුට නම් ඇහැට රූපයක් දැක්කාට පස්සේ විවිධ විදිහට රාග ඇති වෙන්න පුළුවන්, ආසාව ඇති වෙන්න පුළුවන්, ගැටීම ඇති වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යාව ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා කුසල පාක්ෂික සිතිවිලි ඇති වෙන්නත් පුළුවන්. මේවා දුක්ඛ සත්‍ය ආදී වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. මේවා හේතුඵල ක්‍රියාවන් කියලා පටිච්ච සම්පදාය ධර්මයන්ගේ ක්‍රියාවලියක් කියලා ඒ විදිහට නෝනවල් පහලවන්නත් පුළුවන්. කවර ආකාරයෙන් කුසල් වේවා, අකුසල් වේවා සිතිවිලි දැනෙන්නේ වුවත් එතන සංස්කාර ගැනීමක් සිදුවන කියන්නේ මේ සංස්කාර ගැලීම සිදු වුණේ කුමක් නිසාද? අර රහත් වූ කෙනාසේ අවිද්‍යාව නිරුද්ධ කරලා නැති නිසා. රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරනවා. අවිද්‍යාව නිරුද්ධ කරන්නට අස්මිමානේ සම්පූර්ණයෙන් නැති කරනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන එක මේ මුළු විශ්වයේ කෙතනකවත් මම කියලා සත්‍ය පුද්ගලයේ දෙවියෙක් බ්‍රහ්මී කාලයේ කිසියෙක්ම දැනක නැති ආකාරයෙන් අස්මිමානේ සම්පූර්ණයෙන් නිරුද්ධ කළාට පස්සේ තමයි අවිද්‍යාව නිරුද්ධ වන්නේ. එතකොට අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ සහසන රහතෝ කෙනෙකුගේ සිත තුළ තත්ත්වය චිත නිරන්තරයෙන්ම ඔහි නිසර සිතක් බවට පත් වෙලා ඔහේ ගලා යන දැනීමක් විතරක් පවතිනවා. මතු පිටසිතින් ඕන දෙයක් කරන්නට කියන්නට සිතන්නට පුළුවන්. මේකට මූල පොත්වල කියන්නේ තලංග උපේක්ෂාව කියලා අංග 6කින් සමන්නාගත උපේක්ෂාව කියලා. ඒ වචනේ හරි නමුත් අර්ථේ වැරදි. ඒ කියන්නේ ඇහැට රූපේ දැක්කාට පස්සේ කිසිම එකක් නැහැ උපේක්ෂා සිතක් පහළ වෙනවා කියන එකයි එකක්. කනට ශබ්දයක් ආවට පස්සේ කිසිම කිපිල්ලක් නැහැ උපේක්ෂාවක් ඇති වෙනවා. චලංග කියන්නේ අංග 6කින් යුතු උපේක්ෂාව. ඇහැ කන නාසය දිව ශරීරය මනස අංග 6. මේ අයට අරමුණු ආවට පස්සේ රූප ශබ්ද ආදී අරමුණු ආවට පස්සුව කිසිම ගැටීමක්වත් ඇලීමක්වත් නැතුව මදහස් සිතක් ඇති කරගන්න එක රහතන් වහන්සේ කෙනෙකුගේ ගුණාංගයක්. ඒකට චලංග උපේක්ෂාව කියනවා කියලා පොතක් දක්වනවා. නමුත් සත්‍ය ක්‍රියාවලියෝක නෙවෙයි. ඇහැට රූපේ දැක්කම මොකක්වත් සිතෙවිලි එන්නේ නැහැ මොන උපේක්ෂාව ඇලීමක් බැඳීමක් ඇති කරගන්න ඒවා නැති කරගන්න ගැටීමක් ඇති කළා ඒවා නැති කරගන්න යාමකුත් නැහැ බැඳීම් මාත්‍රෙන් ඔහේ නවතිනවා ඇසීම් මාත්‍රෙන් නවතිනවා මේ තත්ත්වේ උද්ගත වුණේ අවිද්‍යාව නිරුද්ධ කළා නිසා අවිද්‍යාව නිරුද්ධ කරන තා කල්ම සිතෙවිලි ගැනීම ඉබේම සිදුවෙනවා නිරායයෙන් සිතෙවිලි ගැනීම සිදුවෙනවා එතකොට අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ වෙනවා. අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංස්කාර නිරෝධ වෙනවා. මෙතන අවිද්‍යාව තියෙනවා නම් සංස්කාර ගැලීම ඇති වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා. එතකොට මේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන தත්ය එදින්දා ජීවිතයේදී ග්‍රහණ වූ කෙනෙකුගේ සිත තුළ ක්‍රියාත්මක වන නිසා තමයි මේ ඉන්ද්‍රිය ධර්මයන් ආයතන බවට පරිවර්තනය වෙන්නේ. ඇහැට ආයතනයක් වෙනවා කනට රස ආයතනයක් වෙනවා ඒ වගේම අනිත් ඉන්ද්‍රයන් ගහන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන බවට පරිවර්තනය වෙනවා මේක දැන් තේරුම් ගන්නට ඕන දැන් මේ පටිච්චසම්පාදයේ ඉදින්දා ජීවිතේ ක්‍රියාත්මක කරන ආකාරය අපි පෙන්වන්න කරන්නේ එතකොට අවිද්‍යාව තියෙන නිසා මේ ආකාරයෙන් ආයතන ක්‍රියාත්මක වුණ ආයතන ක්‍රියාත්මක වීමට නාම රූපය තිබෙන්නට ඕන. එතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය නාම රූපං කියලා කියනවනේ. ඒ නාම රූපපත්‍ය සලආයතන. නාම රූපපත්‍ය නාම රූප නිසා සලආයතන පහළ වෙනවා. මේ தත්ය තමයි අපි මේ කියේ. දැන් මේ ආයතන භාවයට පස් වුණාට පස්සේ සලආයතන පත්‍ය පස්සෝ කියනවනේ. පස්ස පච්චා වේදනා වේදනා පච්චා සංහා සංහා පච්චා උපාදාන උපාදාන පච්චා බහෝ කියලා සාමාන්‍ය පටිසම්පදාමේ ක්‍රියාත්මක වන්නේ කිය විස්තර වන්නේ එතකොට මේ පස්සේ කියන්නේ ස්පස්සේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ චක්කු විඥානය ඇති වුණාම ඒකට කියනවා චක්කු සම්පස්සේ කියලා චක්කුන්ට පදේච රූපේට උපදේ චක්ක විඥානං තින්න සංගති චක්ක සම්පස්සෝ එහෙමයි බුදුහාමුදුරේක කියන්නේ. ඒ කියන්නේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා. ඒ දෙක ගැටීම නිසා, ගැටීම කියන්නේ හමු වීම නිසා චක්ක විඥානය පහළ වෙනවා. එතකොට ඇහැ, රූපේ, චක්ක විඥාන කියන ඒ කොටස් තුනම එකට අරගෙන කතා කරනකොට අපි කියනවා චක්කු සම්පස්සේ කියලා. එතකොට කනට ශබ්දයේදී ඇවිද වැදුනාට පස්සේ සෝත විඥානයක් ආවොත් එහෙම යමේ ඇතිවෙනහම ඒකට කියනවා කනයි ශබ්දයේ සෝත විඥානය තුනට මේක අරගෙනක් කියන සෝත සම්පස්සය කියලා. මේ වගේ තමයි ධාන සම්පස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්ස, මනෝ සම්පස්ස මේ ආයතන හයට සම්බන්ධ වුනහම ඒ ස්පර්ශ හය ඇතිවන්නේ. දැන් අපි අර දත් උදානෙන්න ආයත රූපේ දැක්කාට පස්සේ චක්කු විඥානය ඇති වෙනකොටම එතන ස්පර්ශය පහළ වෙනවා. මේක මේ ගිය ආත්මිකට සම්බන්ධ එකක්, මතු ආත්මිකට සම්බන්ධ එකක් කියනවට වඩා මේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ක්‍රියාවලියක් කියලා දැකීම තමයි තාමත් යෝග්‍ය, තාමත් සුදුසු. එතකොට ඇහැට රූපේ දැක්කා චක්ක විඥානයක් දැනීමක් ඇති වුණා. මේ දැනීමයි ඇහැයි රූපයයි දෙදෙනාම එකතුවක් මෙතන තිබෙනවා. ඒක නිසා චක්ක සංපස්සේ ජනිත වෙනවා. කනෙට සද්දය ඇහුවා සෝත සම්පස්සේ ඇඥානිත වෙනවා. මේ විදිහට සෙසු ස්පර්ශයන් පහළ වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම මනස ගැන අවබෝධ කරගත යුතුයි. මනස තිබෙනවා. මනස කියන්නේ භවංගගතව චිත්ත සත්‍යයක්. ඒකට ධම්මාරම්මන හම් වෙනවා. ඒ තුළින් මනෝ විඥාන ඇතිවීමක් සිදු වෙනවා. එතකොට මනෝ ස්පර්ශය ජනිතවන්නේ. මේ මනෝ ස්පර්ශය ඇති වුණේ නැත්නම් මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුගේ සිත තුළ විද්‍යමානවන්නේ නැහැ. මනස හිස්. එතකොට මේ හිස් මනසක් නැතිකම තමයි තියෙන ලොකුම ප්‍රබලම බාධකේ නිවන් යන්නට. ඒ කියන්නේ සංසාරේ දිග්ගැසීමට තියෙන ප්‍රබලම බාධකයක් ඒකයි මනස හිස්ස තබන්නට බැරි කතිය. ඒක නිසා සංස්කාර ගලන්නේ සංස්කාර නිසා නැවත ඉපදීම සිදු වෙනවා. එතකොට ප්‍රශ්ය මේ ආකාරයෙන් අර ආයතනයන්ට ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වුණාට පස්සේ ආයතන භාවයට පත් වෙනකොටම පස්සයත් ඒකම ඉපදිලා. එතනම පහළ වෙලා. ඒ පස්ස පච්චා වේදනා කියවනේ මම කියවනේ ඇහැට රූපය දැක්කට පස්සේ චක්ක විඥානය ඇති වෙනවා චක්ක විඥානය තුළින් හඳුනා ගැනීමක් සංඥාවක් ඇති වෙනවා යම් සංජානාදී සංවේදේදී හඳුනාගත් දේ අනු හඳුනාගත් ආකාරයට අනුකූල විඳීමක් බවට පත් වෙනවා විඳීමක් උද්ගත කර දෙනවා ධානයට රූපේ දැක්ක එක ප්‍රිය කරන සුඛ වේදනාව ජනිත කර දෙනවා යাদি වශයෙන්. එතකොට මේ පස්සේ ආවේ නැත්නම් වේදනාව පැන්නේ මේ විදිහට ඉන්ද්‍රිය හයතම මේ අරමුණ හමුනාට පස්සේ වේදනා කායවල් හයක් වේදනා කාය කියන්නේ වේදනා කොටස් හයක් පහළ වෙනවා. චක්ක සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, සහ මනෝ සම්පස්සජා වේදනා වලින් ඒවා හඳුන්වන්නේ. මේ විදිහට ඔන්න පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා කියලා ඊළඟට කියනවානේ. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන මෙන්න මේ තණ්හා උපාදාන භව කියන ඔක්කොම තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. තණ්හාවත් අපේ පංචස්කන්ධ කතාවේදී සංස්කාර තුළ ඇති දෙයක්. උපාදානය කියන්නේ ඡන්දේ සහ රාගයේදී යෝතත් සංයදාව සංතත් උපාදානං කියලා කියනවා. යමක යම් දෙයක් කෙරෙහි යම් පිට ඡන්දයක් කැමැත්තක් තියෙනවා රාගයක් ඇලීමක් තියෙනවා ඒ දේ තියෙන ඒ දේ කෙරෙහි පවර්ණ උපාදානේ ඒ ඡන්ද රාගය කියන එකයි ඒ පාඨයේ සිංහල අදහස. එතකොට ඡන්ද රාගය කියන එක තමයි උපාදානේ. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලීම. යම් කිසි දෙයකට හෝ යම් කිසි කෙනෙකුට හෝ ඇලීමක් හෝ කැමැත්තක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් එතන උපාදානයක් තියෙනවා. එතකොට මේ උපාදානේ තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. ඡන්දේ තියෙන තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ ඇලීම නැත්නම් රාගය තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුළ. එතකොට උපාදාන පත්‍ය භව කියනවනේ භව කියන්නේ මෙතන පොත්වල නම් කියනවා කර්ම භව උත්පත්ති භව කියලා දෙකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි උත්පත්ති භව කියන කතාව පොඩ්ඩක්ම මේකට ගාව ගන්නට සුදුසු නෑ. කර්ම භව පමණයි ගත යුතු වන්නේ. බුදුහාම දඟශෝත්‍ර වලින් මට මම මේ කියන කතාවේ සත්‍යතාවයම ඔප්පු කරන්න පුළුවන් ඒක දීර්ඝ වෙනවා මේ දේශනාව. එතකොට ඒක කෙටියෙන් කියනවා නම් උත්පත්ති භව කියන්නේ අපි හිතමු රූප භව, අරූප භව, කාම භව, ඔයවාගේ භව විස්තර කරනවානේ සංඤී භව, අසංඤී භව, නේව සංඤී භව, ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව ආදී වශයෙන් භවයන් විස්තර කරනවා. භවය කියන්නේ යම්කිසි ලෝකයක් ස්ථානයක් කියන අදහස. රූප ලෝකේ රූප භව කියන අරූප ලෝකේ අරූප ලෝකේ කියලා කියනවා. මේවා මේ අපගේ තියෙන උපාදානයේ තියලා ඇති වෙනවා කියන කතාව සම්පූර්ණයෙන් නිෂ්ඵල නිර්ර්ථක කතාවක්. බුදුහාමුදුරේ එක සූත්‍රයකදී කියනවා මහණෙනි මේ කාම ලෝකයේ උපදින්නට සංස්කාර සමාගයේ සිත තුළ ජනිත උනේ නැත්නම් කාම ලෝකයක් කාම භවයක් පණවන්නට පුළුවන්ද? රූප ලෝකයේ උපදීමට පහළ වූ පහළ විය යුතු සංස්කාර Tamange සිත තුළ ඇති උනේ නැත්නම් රූප භවයක් පනවන්නට පුළුවන්ද? ඊළඟට ආන අරූප ලෝකයේ පහළ වීමට හේතු වූ සංස්කාර ධර්ම තමාගේ සිත තුළ පහළ වුණේ නැත්නම් අරූප භවයක් පණවන්නට පුළුවන්. බෑ කොහොමවත් බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන කම්මං දෙත්නම් විඥානං බේජං ආදි වශයෙන් පාඩේ. ඒක නිසා මේ මේ භවයන් ඇති මේ ශේත්‍ර වෙන්නේ කර්මයේ ශේත්‍රය වෙන්නේ අවිජ්ජා බීජය වෙන්නේ ආදි වශයෙන් මේ ශෝත්‍රය දක්වන. එතකොට ඒකෙන් පැහැදිලිවම පේනවා මේ උත්පත්ති භව කියන කතාව මෙතෙන්ට ගාව ගන්නට කිසිසේත්ම යුතු නැහැ. ඒක ගාවගන්න එක වැරදි. මෙතන එතකොට උපාදාන පත්‍ය බහු උපාදාන නිසා කර්ම බව රැස්වීමක් තියෙනවා. මේ කර්ම බව කියන එකෙන් අදහස් කරන්නේ චේතනාව සංප්‍රයුක්ත වෙලා චේතනාව පිටේ කම්මම වදාමි කියනවනේ. චේතනාවක් යම් දෙයක් කරන්න චේතනාවක් ඇති වුණාට පස්සේ ඒ චේතනාව සම්බන්ධව වාචික ක්‍රියා කරන්නට පුළුවන්. කායික ක්‍රියා කරන්නට පුළුවන් මානසික ක්‍රියා කරන්නට පුළුවන් චේතනාව ඇති වුණාට පස්සේ එතකොට කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන ධර්ම ඕන එකක් ඇතිවන්නට පුළුවන් ඒ කියන්නේ චේතනාව ප්‍රමුඛ නිසා ඒක ඔක්කොම කන්න බහ වෙනවා ඒක එතකොට අර උපාදාන කියන එකයි තණ්හා කියන එකයි කර්ම භව කියන එකයි මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයේ පහළ වීම. මම අර රූපයක් පැහැට දැක්කාට පසුව ඒ තුළින් වේදනා ස්කන්ධය ආව සංඥා ස්කන්ධය ආව ඊට පස්සේ සංස්කාර ස්කන්ධේ ජනිත වූවා කියන කතාවේදී ඒ සංස්කාර පහළ වූවා කීවේ උන් ඔය කරුණු තුන විස්තර කිරීම සඳහා. ඒ කියන්නේ තණ්හාව උපාදාන කර්ම භව කියන කොටස් තුනමයි. මේකේ තණ්හාව කියන එකෙන් අදහස් කරන්නේ වේදනාපත්‍ය තණ්හා කියන එකෙන්. සුඛ වේදනාවට තණ්හාවක් ඇති වෙන බව කවුරුත් දන්නා කතාවක්. දුක්ඛ වේදනාවක් ඇති වුණාම තණ්හාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී දුක්ඛ වේදනාවට ආශා කරන තැන් තියෙනවා. ওই දෙරිමත් වෙලා බොන මිනිස්සු දුක්ඛ වේදනාවක් තියෙන නමුත් ඒ දුක්ඛ වේදනාවට ආශා කරනවා. රාගෙන් පීඩිත වුණාට පස්සේ දුක්ඛ වේදනාවක් තියෙන නමුත් ඒ දුක්ඛ වේදනාවට මෝඩකම නිසා ආශා කරනවා. එහෙම එහෙම නැත් නැති වුණත් දුක් වේදනාව නැති කර ගැනීමට ආශාවක් ඇති කරගන්නවා. මේක නිසා දුක් වේදනාව පිළිබඳ ආශාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ සැපයක් එකපාරට ලබන්නට නැහැ කියලා මඳහත් වේදනාවක් අනේ හොඳයි තියෙනවා නම් කියලා ඒ දුක් වේදනාව නැති කර ගැනීමට අපේක්ෂාව ඇති වෙන දෙමින් උපේක්ෂා වේදනාවට ආශාවක් ඇති වෙනවා. මේ විදිහට වේදනාව නිසා ආශාව ඇතිවන්නට පුළුවන්. එතකොට වේදනාව නිසා ගැටීමක් ඇති වෙන ආසාව පමණක් නෙවෙයි තරහා කර්මමන් ගැටීමක් ඇති වෙන මේ ගැටීම ඇතිවන්නේ ඒ ආසාව නිසා. ඒ කියන්නේ සුඛ වේදනාව Taman විඳින්නට කැමති දුක් වේදනාව විඳින්නට කැමති නැහැ ඒක නිසා ගැටීම ඇතිවන්නේ. මේ විදිහට වේදනාපච්චය තණ්හා කියන කතාවට තණ්හාව පමණක් නෙවෙයි ඕනෑම චිත්ත සංස්කාර ධර්මයක් ඇතිවන්නත් පුළුවන්. වේදනාපච්චය විඥා කියලා කියන්නට පුළුවන්. වේදනාපච්චය ප්‍රඥා කියලා කියන්නට පුළුවන්. වේදනාපච්චය විසක්ඛා කියලා කියන්නට පුළුවන්. ඕනෙක විදිහකට ඒක විස්තර කරන්න හැකියි. වේදනාවකට තුනාට පස්සේ ප්‍රඥාව උනත් පහළවන්න පුළුවන්. තමන්ගේ සිත තුළ අපිටම කායට දුක් වේදනාවක් මේ දුක් වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මයක් නෙවෙයි. මේ හේතුන් නිසා හටගත් පළ ධර්මයක්. මේ හේතුන් නැති වෙනකොට ඇති වුණා, හේතුන් නැති වෙනකොට නැති වෙනවා. මේ ඒක අනාත්ම ධර්මයක් ආදී වශයෙන් සංස්කාරයේ වේදනාව නිසා එවැනි චිත්ත සංස්කාර ගැනීමක් පවා ඇති වෙන්නට පුළුවන්. ඒතකොට වේදනාපච්චය තණ්හා කියලා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භවෝ කියන කතාවට වඩා අර වේදනාව නිසා සංස්කාර ඇති වෙනවා කියන කතාව වඩා යෝග්‍යයි. හේතුව ඒ සංස්කාර කියන එකට සංහාපමණක් නෙවෙයි ඕනෑ ධර්මතාවයක් ඇතිවන්නට පුළුවන්. එතකොට උපාදානය කියන එකත් සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංදේශාරාගේ ඒ වගේම භව කම්ම භව චේතනාව සංකේත සෑම චිත්ත සංස්කාර ධර්මයක්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයට ධර්මයක් නිසා මේ පංචස්කන්ධයන් විස්තර කරන විට ඒ කියන්නේ පටිච්චසමුපාද ධර්මයන් පාදක කර පංචස්කන්ධයන් විස්තර කරන විට වේදනාව නිසා සංස්කාර ජනිත වෙනවා කියනකොට ඒ කාරණු තුනම ඒකට අතුලත් වෙනවා මේ විදිහට එතකොට අපි වේදනා තණ්හා උපාදාන ඇති වෙන ආකාරය දැක්කා ඉදින්දා ජීවිතයේදී. එතකොට මේවා කර්ම භව කියන්නේ මේ කර්ම භව කියන தත්ත්වේ ප්‍රායෝගික ඇසින් බලන විට කර්ම රැස්වීමම නෙවෙයි. ඒ කියන්නේ අකුසල හෝ කුසල හෝ අකුසල කුසල අකුසල කර්ම රැස්වීමම නෙවෙයි කර්ම භව කියන්නේ. ඒවා කර්ම කර්ම භවබවට පස්සන්නට නම් භවයක ජනිත කර දීමට සමත් වන ආකාරයේ කර්මයක් වන්නට ඕන. හැම කර්මයක් තුළින්ම භවයක ජනිත කර දීමට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කර්මයක් කරනකොට කර්ම වල තියෙනානේ අර විවිධ අවස්ථා ඒක කර්ම පත භාවයට පත්වන පමණයි උත්පත්ති භාවයක් ලබා දෙන්නේ කියලා පොත්වල දක්වා තිබෙනවා. අපි හිතමු තේගෙනකොට යමක් හොරකම් කරන්නට ඉතන හිතීම කර්මයක් තමයි. හොරකම් කරන්න උත්සාහ කළා ඒකත් කර්මයක් තමයි. බඩුව හොරකම් කළොත් තමයි ඒ කර්මපතයක් බවට පත්වන්නේ. එහෙම නැත්නම් නෑ. ඒතකොට ඒ කර්මපතෙන් තමයි උත්පත්තියක් ලබා දෙන්නේ. අනිත් ඒවායින් උත්පත්ති බෑ විපාක විපාකයක් වශයෙන් ප්‍රවෘත්ති විපාකයි ලබා දෙන්නේ කියලා පොත්වල දක්වනවා. එතකොට ඒ විදිහට කර්ම භව අපි තේරුම් ගන්නට ඕන. එක පැත්තකින් ඒක සාමාන්‍ය ජනතාවට කියන කතාවක්. භාවනා කරන අය කියන කතාව ඕක වෙන්නට බෑ විශේෂයෙන්ම ඕක නෙවෙයි භාවනා කරන අය විසින් දැනගත යුතු වන්නේ කර්ම භාව කියන්නේ මොකක්ද දන්නවද අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා මම අර කලින් කියවනේ සලආයතන භාවයට මොකද මේ ඇහැ කන නාසය ආදී පත්ුනේ අවිද්‍යාව නිසා මේවා මේ ආයතන බවට පත්ුනායි කියලා. එතකොට අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා කියලා කියවනේ අවිද්‍යාව නිරුද්ධ කළාට පස්සේ සංස්කාර ගැනීමක් ඇතිවන්නේ නැහැ සිතිවිලි ගලා යාමක් වෙන්නේ නැහැ කියලා. નિરાයාසයෙන් සිතට සිතවිලි ගලා යන ශක්තිය ඇති දේවල් වලට තමයි කර්ම බව කියන්නේ. ප්‍රායෝගික වශයෙන් සම්පූර්ණ 100%ක්ම සත්‍ය කතාව ඒකයි. ඒ කියන්නේ තමාගේ සිත තුළින් નિરાයාසයෙන් සිතවිලි ගලා යෑමේ ශක්තියක් තිබෙන නිසා තමයි මරණ මොහොතේ සිතවිලි ගලන්නේ. ඒ කියන්නේ ඒ සිටිවිලි කැලීමක් සිදුුනේ නැත්නම් නැවත ඉපදීමක් සිදුවන්නේ නැහෙනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං අවිද්‍යාව නිසා සංස්කාරාවා කුසල අකුසල කම්ම සංස්කාරේ සංස්කාර නිසා ප්‍රතිසන්දේ විඥානය ආවා. ඒ ආත්ම තුනකට අනුව කතා කරනකොට දැන් මෙතන කියන්නේ භවපත්‍ය ජාති භවය නිසා ජාතියක් පහළ වීමක් ඇති වෙනවා. මේ භවය කියන්නේ සිත තුළින් කම්ම භව කියන්නේ සිත තුළින් નિરાයාසයෙන් සිතුවිලි ගලා යෑමේ ශක්තිය. ඒක නිසායි මේ ගලා යෑමේ ශක්තිය තියෙන නිසායි අපිට නිකම්ම සිතෙන්නේ එන්නේ. මෙන්න මේ ශක්තිය නැති කරනවා රහත් වෙලා අස්මිමානේ නිරුද්ධ කළාට පස්සේ. එතකොට සිතිවිලි ගලා යෑමක් નિરાයාසයෙන් කොහෙත්ම නෑ. ඒක නිසා මේ මේකේ තියෙන මේ ජීවිතය අසුර කරගෙන තියෙන සිත මේ ජීවිතේදී නිරුද්ධ වුණාට පස්සේ ඒ හා සම්බන්ධ සිතිවිලි ගැනීමක් කොහෙත්ම නැතුව නතර වෙලා තියෙන නිසා උත්පත්තියක් ගෙන දෙන්නට බෑ. ඒක නිසා භව නිරෝධා ජාති නිරෝධ වෙනවා. ඒක මෙහිදී බහුපත්‍ය ජාති මේ ආකාරයෙන් කර්ම නිරන්තර සමාගයේ සිටට ගලා එන්නේ අර සිතිවිලි ගලා යාමේ ශක්තිය කර්ම භව ශක්තිය තියෙන නිසා මෙන්න මේ භව ශක්තිය නිස්තිය නිසා ජාති කියන්නේ ඊළඟ ආත්මයේ ජාතිය විතරක් නෙවෙයි මේ ජීවිතයේ ජාතිය ජාතිය කියන්නේ පහළ වීම කියන එක මෙතන දෙකක් තියෙනවා. මේ ජීවිතයේ පහළ වීමත් ඊළඟ භවයේ පහළ වීම. දැන් අපි ඇහැට පෙනෙන රූපයම ගමක උදාහරණයට එකම අරමුණක් අපි මේ ගත් එකම උපහරණයක්. එතකොට ඒකම උදාහරණයක් ගත්තොත් ඇහැට පෙනෙනවා කියමු අපිට හොඳ ලස්සන රූපයක්. දැන් මේක දැක්කයි දා ඉවරයි. මේක සුමානකට දෙකකට පස්සේ සිතට ගලාගෙන ඉන්නට පුළුවන්. නැත්තම් ඒ පිළිබඳ සිතිවිලි අනේ මේක කොච්චර හොඳද ලස්සනද මේ මාගයක් මටත් ගන්න තියෙනවා නම් කොච්චර හොඳද විවිධාකාර සිතිවිලි ඔය පිළිබඳව සමහරට අවුරුද්දක් දෙකක් ඊට වැඩි කාලයක් ගියාට පස්සේ වුණත් සිත තුළින් එන්නත් පුළුවන්. ඒක තමයි ජාතිය. එතන ඒ සිතිවිලි එනකොට එතන පංචස්කන්ධය පහළ වීමක් ඇති වෙනවා. කියන්නේ කලින් දකින ලද රූපය ඇසුරු කරගෙන මනෝයතනයේ ක්‍රියාත්මක වීම නිසා මනස තුළින් අතීතයේ දැකපු රූප අපිට ඇහෙන් දකින්නට බැහැනේ. මනසින් මේක දකින්න. ඒකෝට මේ මනෝයතනයේ ක්‍රියාත්මක වීම නිසා තුළින් අපට පංචස්කන්ධ ධර්මයන් මේ ජීවිතයේදීම ඇති වෙනවා. මේ මොහොතෙමත් ඇති වෙනවා. පසුවටත් ඇති වෙනවා. ඒ කියන්නේ ඇහැට රූපේ දකින විට මේ පංචස්කන්ධ ධර්මයන් බවපත්‍ය ජාති වෙනවා. ඒ රහතන් වහන්සේ කෙනෙක් ඇහැරට රූපය දැක්කා දැකීම මාත්‍රෙන් නැතනවා හොඳයි කියන්නේත් නැහැ නරකයි කියන්නේත් නැහැ ගැහෙන කියන්නේත් නැහැ කියන්නේත් නැහැ ඔය යනවා නැත්තම් ඔබේ ඉන්නවා ඒක පිළිබඳ කිසිම සිතිවිල්ලන්නේ වෙන කෙනෙකුට ඕක නැහැ අර කර්ම බව ශක්තිය දේ නිසා ඕක පිළිබඳ තව තව සිතිවිලි ජනිත වෙනවා තව තව සිතිවිලි එන්න එන්න තව තවත් පංචස්කන්ධ ධර්මයන් ඒ මොහොතෙමත් ඇති වෙනවා ඊට අමතරව පසුවටත් ඒක ඒ දකින්න රූපය අනුමුණු කරගෙන පංචස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳවත් එහෙමයි. නාසයට දැනෙන ගන්ධ සුවඳ, දිවට දැනෙන රස, කායට දැනෙන ස්පර්ශ සහ මනසට හමු විවිධ අරමුණු ආරම්භන කරගෙන අරමුණු කරගෙන මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් අනාගතයේ, ඒ කියන්නේ මේ ජීවිතයේදීම නැවත නැවත කොයිදෝ මොතපදියෝ පහළවන්නට පුළුවන්. සමහරට අවුරුදු 10ක් 15කට පසු හෝ යම් දෙයක් සිහිපත් වෙලා ඒ පිළිබඳව ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ධාතිය ඇතිවන්නට පුළුවන්. ධාති කියන්නේ ඇතිවීම. ඊට අමතරව මේ කන්දව ශක්තිය තියෙන නිසා ඒ කියන්නේ සිතේලි බලා යාමේ ශක්තිය තියෙන නිසා මරණ මොහොතේදී තමා කරන ලද කියන ලද හිතන ලද දියක් අතරින් කවරක් හෝ සීපත් වෙනවා නැත්තම් ඒ මොහොතේම සිතේලි ගැනීමක් ඇති වෙනවා ඒ මොහොතේ ආසන්න වශයෙන් මරණ මොහොතේ ආසන්න වශයෙන්ම සිතේලි ගැනීමක් ඇති ඒ සිතේලි ගැනීමට අනුකූලව ඒ සිතන අනුකූල වන පරිදිම තවත් තැනක ගිහිල්ලා ප්‍රතිසන්දියගෙන දෙනවා උපදීමගෙන දෙනවා ඒ ඉපදීම ආවට පස්සේ ජාතිපත්ත්‍යා ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුභායස සම්බන්ති ඒ මේ තත් කේවලස දුක්ඛස්කන්ධ සම්දේව හොදි පරිසම්පාදේ එහෙමයි විස්තර වෙන්නේ. එතකොට ජාති ඇති වුණාට පස්සේ ජරා වෙනවා. මේක මේ අනාගත භවයේදීම සිදුවෙන ජරාවක් නෙවෙයි. අපි ජරාව කියන්නේ වෙනස් ස්වරූපයකටපත් වෙලා නෙවෙයි කියන්නේ. ඒ තියෙන ස්කප්සේ විස්ත වඩා මෝරප තත්යකටපත් වෙන්නේ නැති වී යම් විනාශ වී යම්. ජරා ව්‍යාධි මරණ කියලා කියනවානේ. මරණයටපත් වෙනවා කියන්නේ නැත්තටම නැති වෙනවා. අපිට ඇහැට රෝගය දැක්කට පස්සේ චක්කු විඥානේ ජරාවටපත් වුණා මරණයටපත් වුණා. සෝත ඒ විඥානය ජරාවටපත් වුණා මරණයටපත් වුණා ගාන ජීවකාය මනෝ විඥානත් එහෙමයි. ඒ පිළිබඳ පහළ වූ සංඥා එතනම ඇති වුණා, පැවැතුණා නැති වුණා. ඒවත් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා ඒ පිළිබඳව වේදනා අපි මේ ජීවිතේ කොච්චර වේදනාව විඳින්නද සැප වේදනාවට ආශා කර කර කොච්චර හොයන්නද ඒකක්වත් දැන් නැහැ නිකන් කීන වගේ එතනම ඇති වෙනවා එතනම නැති වෙනවා ඒ පිළිබඳ 15 සිටිවිලි එතනම ඇති වෙනවා පැවතුණා නැති වෙනවා ඉතින් එතනම තියෙනවා ජරාවත් එතනම තියෙනවා මරණයත් ඒ පංචස්කන්ධ ධර්මයන් පහළ වෙන්නෙම නැති වෙන්නට බලාගෙන කියන්නේ කිසිම සංස්කාර ධර්මයකට සදාකල් පවත්වන්නට පුළුවන් හැකියාවක් නැහැ. ඒක පවතින ඉතා සුළු ශ්‍රණයකට පමණයි. විශේෂම රූපස්කන්ධ ධර්මයන්ගේ නාමස්කන්ධ ධර්මයන්වත් මේ පංචස්කන්ධ කියේ. ඒ නාම රූප දෙකම සුළු මොහොතකට පමණයි පවතින්නේ. ඒ සුළු මොහොතෙන් පස්සේ පවතින්නට හැකියාවක් නැහැ. ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. ඒ මේ ජීවිතේදී ඊට අමතරව අනාගත භවයේදී ප්‍රතිසන්ද විඥානය ඇතිලා බහපච්චා ජාති වුණාට පස්සේ ඒ ජාති නිසා නැවත නැවත ඒ ශරීරයන් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන් මතු අනාගත භවවලදී ක්‍රියාත්මක වෙනවා උපදීන් පැවතීමින් නැතිවීම යනවා මෙන්න මේ தත්ත්වය හරියට තේරුම් ගන්නට පුළුවන් නම් එදිනදා ජීවිතයේදී මේ පංචසම්පාද ධර්මයේ හැඩකෙන්නේ මෙහෙමයි කියලා. අපිට ඔබ නවත්තන්නට පුළුවන් ශක්තිය දෙනවා. නවත්තන්නට මේ කාර්යකක බේක් ගන්නවා වගේ යන කාර්යකම් නවත්තනවා ගිහිම නවත්තන්නට බෑ. මේක නවත්තන්නට නම් ඔය පටිච්ච සම්පාදයේ ප්‍රතිලෝම වශයෙන් දක්වනවානේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධා සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ එහෙම අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ ආදී වශයෙන් ඒ අනිත් පැත්ත කියනවානේ අන්න ඒ අනිත් පැත්තට අපේක්ෂිතපත් කරවන්නට ඕනේ විශේෂයෙන්ම තලා යතන නිරෝධයට පත් කරන්නට බෑ අවිද්‍යා නිරෝධයට සිතපත් කරන්නට ඕනේ අවිද්‍යා නිරෝධයට සිතපත් කරන්නේ නැතුව විඥාන නිරෝධයක් කවදාවත් දකින්නට බෑ. කියන්නේ ප්‍රතිසන්ද විඥානයක් හෝ මතු මතු ආත්මවලදී ඇති වෙන විඥානය නිරුද්ධ කරන්නට හැකියාවක් නැහැ. ඒ අවිද්‍යා නිරුද්ධ කරන්නේ නැතුව. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ අවිද්‍යාව තමයි මූලිකම හේතුව මුල. මේ අවිද්‍යාව කියන්නේ සබ්සෙක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා කියන හැඟීම. අවිද්‍යාව බුදුහාමුදුරේ විස්තර කරන්නේ ඔහොම නෙවෙයි හැබැයි අවිද්‍යාව විස්තර කරන්නේ බුදුහාමුදුරේ පත්මාර්මිකේ අවිද්‍යාව යම්කෝපිකේ දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥාන දුක දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක්ඛ නිරෝධය දන්නේ නැහැ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැහැ යම් කිසි දෙකේ අවිද්‍යාව මේකට තමයි මහන්නේ මම අවිද්‍යාව කියන්නේ ඒකයි බුදුහාමුදුරන්ගේ බුද්ධ වචන 100ක් නිවැරදි. ඒ නිවැරදිතාවයේ තව එහාට යෑමක් තමයි අපි කියුවේ. මේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම අවිද්‍යාව කියන්නේ අස්මිමානය කිව්වනම් කාටවත් තේරුම් ගන්නට බෑ. භාවනාවෙන් දිනු කෙනෙකුට විනා වෙන කෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ මේ විදිහට ප්‍රකාශ කළේ. එතකොට අපි අස්මිමානය කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම. මේක තියෙන තාක්කල් අවිද්‍යාව තියෙනවා. එච්චරයි. මේක තියෙන තාක්කල් තමයි මේ දුක දුකක් වශයෙන් නොතේරි ඒක සැපක් වශයෙන් ගන්න. මේක තියෙන නිසා තමයි මේ දුකට ආශා කරන්නේ. මේක තියෙන නිසා තමයි මේ දුක් නිරෝධයේ සත්‍ය දකින්නට බැරි. මේක තියෙන නිසා තමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය වඩන්නට බැරි. ඒක නිසා එතනත් අවිද්‍යාව ක්‍රියාත්මකයි. ඒකතර අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් පමණයි ඔය කියන පටිච්ච සමුප්පාද ධර්මයේ චක්‍රයේ කැරකවීම නතර කරන්නට පුළුවන් වෙනත් වචන වලින් කියනවා නම් සංසාර ගමන නිම කරන්නට පුළුවන්න්නේ. එසේ කිරීමෙන් සංසාර ගමන නිම කළොත් තමයි සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වුණා කියලා කියන්නට හැකියකම ඇත්තේ. නැත්නම් කවදාවත් දුකින් ගැලවෙන්නට බෑ. මේ නාම රූප ධර්මයන් මේ පංචස්කන්ධ ධර්මයේ යම් තාක්ෂණයක තියෙනවා නම් කොයි ලෝකෙ කොතන තිබෙනවා කොයි තත්ත්වෙන් හිටියත් බුදු වුණත්, පසේ බුදු වුණත්, රහත් වුණත්, ධර්මශාස්ත්‍ර මහාසාරේ භාවයට පත් වුණත් පංචස්කන්ධයේ පවතින සාකල් දුක වෙතන තියෙනවා. මේ පංචස්කන්ධ ධර්මයන් නිවි ගිය දවසට තමයි පහනක් නිවනාසේ සම්පූර්ණ වශයෙන් දුක්ඛ නිරෝධයට පත් වන්නේ. ඒක නිසායි බුදුහාමුදුරුවෝ කියන්නේ විඥාන නිරෝධා මේ විඥානයේ නිරුද්ධ වීම තුළින් ඒ මේ දසකේවලස දුක්ඛකන්දස නිරෝධෝ හෝති මේ දුක සම්පූර්ණ නිරුද්ධ වෙනවා ඒක. එහෙම නැතුව වෙන ආකාරයකින් නිරුද්ධ කරන්නට බෑ. ඒක නිරුද්ධ කරන්නට නම් අපි භාවනා කරලා අවිද්‍යාව ඒ ඒ මාර්ග වලින් ටික ටික නිත්‍යක නැති කරගෙන ගියන රහත් මාර්ගයෙන් ඵලයෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කළ යුතු වෙනවා. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය මේකයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ එදිනදා ජීවිතයේදී ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකි ආකාරයක් අපි විස්තර කළේ. Tamanටම අවබෝධ කරගත හැකි ආකාරයක්. මේ ආකාර රාශියක් තියෙනවා මේක විස්තර කළ හැකි. නමුත් අපි මේ එක ආකාරයක් ඉදිරිපත් කළේ. ඒදී අපි ප්‍රධාන වශයෙන් ගත්තේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන. ඒ වගේ මේවට හමුවන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒ බාහිර ආයතන. මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන තුනෙන් මේ පංචස්කන්ධ ධර්මයන් ක්‍රියාත්මක කරන ආකාරය. ඇහැට රූපය දැක්කා, චක්කු විඥානය ඇති වුණා, ඒ වර්ග රූප සංඥා ඇති වුණා, ඊට පස්සේ ඒ පිළිබඳ වේදනා ඇති වුණා, ඊට පස්සේ රූප සංචේතනාවන් ඇති වුණා, සංස්කාර ඒවා හා සම්බන්ධවම චිත්තජ රූප ඇති වුණා, ඊට අමතරව ඇහත් රූපයක්, ඇහැට පෙනෙන රූපයක්, රූපයක් මේ විදිහට මෙතන රූපස්කන්ධය තියෙනවා, පංචස්කන්ධ ධර්මයන් ඇති වුණා. මේ විදිහට ඇත කන්නාසය දිව ශරීරයේ මනසට පංචස්කන්ධ ධර්මයන් ඉදිරිලාදී ඇති වෙති නැති නැති යනවා. එතකොට මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම යන தත්ත්වයට මේ ඉන්ද්‍රියපත් වුණාට පසු ඒවට අපි ආයතන කියනවා. සලාසක්ඛාතන ආදී වශයෙන් මේ ආයතන බවට පත්වන්නේ ඇයි? පත්වන්නේ කොහොමද? කුමක් ඇති නිසාද? නාම රූප ඇති නිසා. නාම රූප නැත්නම් ආයතන බවට පත්වන්නට බැරි බව ප්‍රකාශ කරනවා. ඇයි මේ ආයතන බවට පත්වන්නේ? අවිද්‍යාව තිබෙන නිසා. අවිද්‍යාව නැත්නම් මේ ආයතන බවට මේවා පත්වන්නේ නැහැ. එතකොට ආයතන බවට පත් වුණාට පස්සේ මෙතන පස්සයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඇහැර රූපේ දක්නාට පස්සේ සබ්බ සංපස්සය, ඒ වගේ සෝත සංපස්සාදී ස්පස්සය තියෙනවා. පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා. ඊට පස්සේ අපි පස්සේ වේදනාව තුළින් සංස්කාර ඇති වෙනවා කියන කතාව කියනකොට ඒ සංස්කාර කියන කතාවට තන් වේදනාපච්චය තණ්හා කියන එකත් තණ්හා කියන එක උපාදාන කියන එකත් උපාදාන නිසා භව කියන එකත් කොටස් තුනම අන්තර්ගත බව පෙන්වනවා. මේ උපාදානපච්චය භව උපාදාන නිසා කර්ම රැස් වෙනවා ඒකත් සංස්කාර ස්කන්ධයට අයත් වන්නේ. එතකොට මේ කර්ම භව නිසා නැවත જાතියක් ඇතිවෙනවා. ඒ જાතිය කියනකොට මේ ජීවිතේත් නැවත මේ නැවත පංචස්කන්ධයෙන් ඇති වෙමින් නැති වෙමින් යාම ජරා මරණ වලට පස්සේම ඊට අමතර අනාගත භවවල සිට භවවලට මේක නිසා උපදීමක් වෙන දෙනවා අනාගත භවවල ඉපදුනාට පස්සේ එහිදී ජාති ජරා මරණ ආදී ඇති වෙනවා කියන එකයි මේ දක්වා කියන කතාවේ තේරුම. එතකොට මේ කියන විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් එදිනදා ජීවිතයේදී ඕනෑම දෙයක් කරනකොට ක්‍රියාත්මක වන ආකාරය දැක දැක භවනා කරන්නට පුළුවන්. ඕනෑම කරන ඕනෑම වැඩක් කරන විට මේ පංචස්කන්ධ ධර්මය මේම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා. ඒකම නිවන් යන මාර්ගය වෙනවා. ඒකම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍යයි බුදුහාමුදුරේකට මෙහෙම කියනවා සිදික්කේ සමාධි භාවනාව ආශ්‍රවණං කය සංහත්තේ මහණෙනි ආශ්‍රයසේ කිරීම සඳහා පවත්නාව සමාධි භාවනාව තියෙනවා ප්‍රථමාධිකේ සමාධි භාවනාව ආශ්‍රවණං කය සංහත්තේ මොකද්ද මහණෙනි ආශ්‍රයසේ කිරීම සඳහා පවත්නාව සමාධි භාවනාව ඉද බික්කේ බික්කෝ පංචසපාදානක් සම්දේශෝදයක් ඥාන පස්සේ විහෙති මේ ශාසනීය යෝගාවචරයේ භික්ෂුවක් පංච සුපාදානස්කන්ධයේ මේ උපාදානස්කන්ධ පහේ උද්‍යප්පයන් පස්සේ විරති ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක වාසය කරනවා බල බල බල බල වාසය කරනවා. එතකොට යම් කෙනෙක් භාවනා කරන විට මේ පංචස්කන්ධ ධර්මයන් සෑම සෑම අරමුණක් හමුවන හමුවන අරමුණක් වලදී ඇතිවීම නැතිවීම යන ආකාරයෙන් දැක දැක දැක දැක වාසය කරන්න පුළුවන් සත්‍ය තිබෙනවා නම් ඒවා ඇති වෙන විට ඇති වෙන බව දකිනවා නැති වෙන විට නැති වෙන බව දකිනවා. එහෙම නැතුව මේ අනිත්‍ය අනිත්‍ය කියලා සිතන එක නෙවෙයි ඒක දැකීමයි මේ ගණන්නේ. එහෙම වාසය කරන්නට පුළුවන් නම් ඒ තුලින් ඒකාන්ත වශයෙන්ම වගේම සීලෝම ආශ්‍රයසය කරන්නට පුළුවන්, කාමාශ්‍රයසය කරන්නට පුළුවන්, භවශ්‍රයසය කරන්නට පුළුවන්, අවිජ්ජාශ්‍රයසය කරන්නට පුළුවන්. අභිධර්මයේ හැටියට තවත් ආශ්‍රයයක් තියෙනවා, දික්ඨාශ්‍රයසය කරන්නට පුළුවන්. මේ ආකාරයෙන් ආශ්‍රයන සේකරලා මේ සංසාර ගමන නිම කරලා සසර දුකින් මිදීමට මේ කුසල ශක්තියෙන් හේතු වේවා වාසනාව වේවා කියලා දැන් ප්‍රාර්ථනා